ඊළඟට චරිත් පුතා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබතුමා. අ ස්වාමීන් වහන්ස අද ධර්මදේශනාවේදී සඳහන් කරා කාය සීල චිත්ත ප්‍රඥා භාවනා සමා ඒ කියන්නේ භාවනාව කියලා කියන්නේ මහේශාක්‍ය භාවය කියලා. එතකොට මේ හතර සමාන වශයෙන් වැඩිලා තියෙන්න ඕනද කියන ප්‍රශ්නය මට ආවා. මොකද මම ඊට කලින් ධර්මදේශනාවක අහලා තියෙනවා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඊටාම හොඳින් සිල් රැකලා තියෙනවා. නමුත් ගඟ හරහා යනකොට අතපසු වීමකින් ගහයක අත්තක් අල්ලලා කැඩිලා මේක ඉතින් මට දැනගන්න ඕනලා තියෙන සංහංශ මේ මේ හතරම එක සමාන විදිහට වැද්දා තියෙන්න ඕනද කියන එක. ඇත්තටම මෙතන ප්‍රඥාව තමයි ප්‍රධාන වෙන්නේ. ප්‍රඥාව වර්ධනය වෙන තරමට තමයි අනිත් අනිත් කාරණාවල මහේශාක්‍ය බව තීරණය වෙන්නේ. ප්‍රඥාව අඩු අඩු තරමට අර කාය භාවනාව කාය භාවනාව කියලා කියන්නේ ඇත්තටම කායගත සතිය කායानुපස්සන සතිපට්ඨානයි. ඒතර කායानुපස්සන සතිපට්ඨානය යම්කිසි කෙනෙකුට දියුණු කරන්න පුළුවන් ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට තමයි ඒතනත්තා වඩා ਵਿਚාරශීලී වෙන්නේ. ප්‍රඥාවෙන් දේවල් තීරණය කරන්න සමත් වෙන්නේ. ඊළඟට සීලය ශික්ෂාපද ආරක්ෂා කරමින් ප්‍රාතිමොක්ෂ සංවර සීලෙහි යෙදෙන්න පුළුවන්. දැන් ඒ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ ස්වාමින් වහන්සේ නමකට වෙච්ච සිද්ධියක් ඒ කියවෙන්නේ. එතකොට උන්වහන්සේට සිද්ධ වුණේ උන්වහන්සේ සීල භාවනාව ගැන සැලකිලිමත් වුණා. හැබැයි චිත්ත භාවනා, පඤ්ඤා භාවනා දෙක පිළිබඳව තරම් අවධානය යොමු කරපු බවක් පේන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට තමන්ගේ අල්පමාත්‍ර වූ ඒ ශික්ෂාපද බිඳීම ගැන කියන්නේ ගහක අත්තක් කොලයක් කඩන්න එපා කියලා උපසම්පදා භික්ෂුවට බුදුහාමුදුරුව ප්‍රඥප්ති පනවලා තියෙනවා. ඒතකොට එහෙම වුණොත් ඒක පාප කර්මයක් හෝ අකුසල කර්මයක් නෙමෙයි. බුද්ධ ප්‍රඥප්තිය ඉක්මවා යාමේ වරදක් සිද්ධ කරගන්න. ඒතකොට ඒක වැරද්දසා ගැනීමෙන් පිරිසිදුලා නැවත ආයති සංවරෙහි පිහිටන්න පුළුවන්. ආයති සංවරය කියන්නේ ඉන් ඉදිරියට නැවත එහෙම නොවෙන්නට පරිස්සම් වීම. එතකොට උන්වහන්සේ විසින් කල යුතුව තිබුණේ ඒකයි. එතකොට ඒ උපාය මාර්ගයේ ක්‍රියාත්මක කරන වෙනුවට උන්වහන්සේ කලේ ඒ සිද්ධිය ගැන තැවෙන එකයි. දැන් අපටත් ගොඩක් වෙලාවට එහෙම වෙනවා. රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා නම් පවුලේ අනිත් අය සම්බන්ධ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳා ගන්නට උපායශීලීව කටයුතු කරනවා වෙනුවට අපි කුපිත වෙලා ගැටිලා හැපිලා ද්වේෂය මතු කරගෙන නොමනාපකම් ඇති කරගෙන එතකොට ඒව තුලින් අපි විනාශ වෙනවා. ඇත්තටම යම් ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳ ගන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒක උපායශීලීව ප්‍රඥාවෙන් කරන්නට ඕන. ඉතින් එතනට අවශ්‍ය තරමට හේතුඵල දැක්ම ප්‍රඥාව, ඒ වගේම චිත්ත භාවනාව අවශ්‍ය තරමට වර්ධනය වෙලා නොතිබිච්ච නිසා තමයි උන්වහන්සේගේ සීලයෙන් පමණක් ඒ සුරක්ෂිත බව ඇතිකරන්න සමත් නොවුනේ. ඉතින් ඒ නිසා ඒ පුතා අහපු කාරණේ નિවරදි. ඒ කියන්නේ ඇත්තටම ඒවා සමබර විදිහට වැඩුණොත් තමයි වඩා ශක්තිමත් වෙන්නේ. දැන් අපි කෙලස් නැසීම ගැන කතා කරනකොටත් කියනවානේ ආරියෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම. ඒ චෛතසික ධර්ම 8ම එකම සිතේ එකම ආකාරයට බලවත්ව මතුනොත් තමයි කෙලස් ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ. නැත්තම් කෙලස් යටපත් කරන්නට විනා අර අනුශේ ධර්ම ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය සමතාවය එහෙම නැත්නම් ධර්ම සමතාවය ඒක තමයි බුදුහාමුදුරු මජ්ක්‍ධිමා පටිපදා. ඒ මධ්‍යම ප්‍රතිපදාව, ඒ මදහත් බව හැම කාරණයකදීම අපට වැදගත් වෙනවා. ඒ සමතුලිත බව. එහෙම නැතුව අපි එක පැත්තකින් වර්ධනය වුණොත් ඒ පැත්තෙන් සිද්ධ වෙන හානි යම් ප්‍රමාණයකට අවම කරගන්න පුළුවන්. දැන් අපි කායගත සතිය දිනු කරලා තියෙනවනම් ඒ තැනත්තාට ආහාර හිර වෙලා අපහසුතාවයටපත් වෙන එක, වසවිස කැවිලා අපහසුතාවයටපත් වෙන එක, පය පැකිල්ලා ඇදගෙන වැටිලා අතපය කඩා ගන්න එක අත්පා නුසුදුසු විදිහට හසුරවන්න ගිහිල්ලා අවියාවුදවල ආදී හැපිලා අතපය කපා ගන්න එක ගින්නට පුළුස්සා ගන්න එක ඒ වගේ අනතුරු සිද්ධ වෙලා මතුවෙන්නට තියෙන අකුසල කර්ම විපාක තියෙනවා නම් කායගත සතිය කාය භාවනාව හොඳට පුහුණු කරපු කෙනාට ඒ වගේ කර්ම යටපත් කරගන්න පුළුවන් හැබැයි ඔහු චිත්ත භාවනාව ප්‍රඥා භාවනාව දියුණු කරලා නැතිනම් අරහාමුදුරන්ට සිද්ධ වුණා වගේ සිල් රකින්න ගිහිල්ලම ඒකේ දේවල් වැරදි විදිහට අල්ලගෙන පශ්චාත්තාපය නිසා හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමන් හැම එකක්ම සමබර විදිහට ආරක්ෂා දියුණු කරලා නැතිනම් අර දියුණු කරලා තියෙන එකෙන් ඒ ප්‍රමාණයට රැකෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශස්ත මට්ටමක් නෙමෙයි. ඒ ප්‍රශස්ත මට්ටම එන්නේ අර හැම පැත්තකින්ම අපිට අවදි වෙන්න පුළුවන් නම් පමණයි. එහෙම නැත්නම් ඉතින් අර අපි වර්ධනය වෙලා තියෙන පැත්තෙන් එන්න තියෙන බාධක ටික වලකිනවා අනිත් පැතිවලින් බාධක ඇවිල්ලා අපි ගසාගෙන යන්නට පුළුවන්. ඒකයි අපි අර උපමාවකිනුත් කිව්වේ දැන් මහා සුලඟක් එනකොට ගොඩනැගිල්ලක කැඩෙන්නේ කොතනින්ද කියලා අපිට එකපාරට තීරණය කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් ඒකට හොඳට යකඩ කම්බි දාලා කොන්ක්‍රීට් දාලා උඩට යකඩ කාප්ප දාලා ඔහොම හදලා තියෙන්න පුළුවන්. හැබැයි අර වහලෙයි අර කණුයි එකට සම්බන්ධ කරන තැන බොහොම දුර්වල මට්ටමේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්. එතකොට යට කණු ටිකක් ශක්තිමත්, උඩ වහලේ කාප්ප ටිකක් ශක්තිමත්. එතකොට දෙපැත්තම ශක්තිමත්. හැබැයි මේ දෙක එකට එකතු වෙන තැන ශක්තිමත් නැතිනම් අර හුලම්පාරක් ආපු ගමන් අර වහලේ බිත්තියයි සම්බන්ධ වෙලා තියෙන තැනින් ගලවලා යනවා. එතකොට දැන් මේක යකඩ වලින් මේ වහල හැදුවේ මේක හොඳට කම්බි දාලා කොන්ක්‍රීට් දාලා නෙමෙයි බිත්ති බැන්ද කියලා ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ හයියට තියෙන ටික තියෙනවා. හයිය නැති තැනින් ගැලවිලා යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි එතනදි සිද්ධ වෙන්නේ මේ මේ සතරාකාර භාවනාවම දියුණු කරලා ඒ හතර පැත්තෙන්ම මහේශාක්‍ය බව ඇති කරගන්න පුළුවන් නම් එතනත්තා හැම පැත්තකින්ම සුරක්ෂිත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එක පැත්තකින් හරි දුර්වල නම් එතනින් කඩාගෙන යන්න තියෙන ඉඩකඩක් තියෙනවා. පැහැදිලි වුණා නේද? එහෙමයි සමහරවිට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.